සිරිවර්ධන මහත්මයා හලෝ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඒ සම්බන්ධව මමත් දේශනාවක් ඇහුවා. ඒ හත්වෙනි වතාවක් ඉපදෙන්න අවස්ථාව තියෙන්නේ මිනිස්්‍ය ලෝකෙලු. දිව්‍ය බ්‍රහ්ම ලෝකවල මිනිස්්‍ය මේ මේ හත් වතාවකට වැඩි ඉපදෙන්න පුළුවන් කියලා. ඊට ඊට අමතරව මේ දැන් ධර්ම ධර්මයේ කිසිම තැනක සෝහන් වෙච්ච කෙනෙක් නැවත මනුෂ්‍ය ලෝකේ ඉපදුනා කියලා සඳහනක් නැල්ලු. නමුත් සක්‍ර දෙවියෝ දැන් සෝහන් වෙලාලු ඉන්නේ. සක්‍ර දෙවියොන්ට ආසාවක් තියනවලු නැවත මනුෂ්‍ය ලෝකේ ඉපදෙන්න කියලා. එන්න එහෙම මම ධර්ම දේශනාවකදී අහලා තියෙනවා ස්වාමින් වහන්සේ. ඒ කියන්නේ කාම ලෝකයට එනවා නම් එන්නේ ආම වශයෙන් වාර 7යි අනිත් තැන්වල ඊට වඩා වැඩිපුර පුළුවන් කියන එක. ඔව්. එතකොට මමත් ඒක ගැන තව බලන්නම් මොකක්ද එතන පැහැදිලි කරන කාරණේ කියලා. ඒ වගේ යම්කිසි පදනමක් ඇතුවන එක විග්‍රහ කරනවා ඇත්තේ. මොකක්ද ඒ පදනම කියලා ටිකක් අපි විමසලා බලමු. ඒක වටිනවා. හොඳයි, ඊට වන්සන්න ස්වාමීන් වහන්සේ.